අයිබෝවන් අද අපි ඇත්තටම කිමිදෙන්න යන්නේ හරිම වැදගත් දේශනාවකට. ඒ තමයි අම්බලට්ටික රාහුලෝවද්ද සූත්‍රය. ඔව්. මේක දේශනා වෙන්නේ රජගහනුවර වේළුවනාරාමයේ සහ අම්බලට්ටිකාවට ප්‍රධාන චරිත දෙක තමයි භාග්‍යවතුන් වහන්සේ සහ ආයුෂ්මත් රාහුල හාමුදුරුවෝ. තරුණ රාහුල හාමුදුරුවෝ නේද? ඔව්. ඒ කාලේ තරුණයි. ඉතින් මේ සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ තමයි භාග්‍යවතුන් වහන්සේ රාහුල හාමුදුරුවන්ක දෙන උපදෙස් මාලාව. විශේෂයෙන්ම අර ස්වයං විමර්ශනය ගැන, සත්‍යවාදී බව ගැන. හරියටම හරි. ඒකේ තියෙන ගැඹුල තේරුම් ගන්න එක තමයි වැදගත්. කතාව පටන් ගන්නේ භාග්‍යවතුන් වහන්සේ අම්බලට්ටිකාවට වඩිනව රාහුල හාමුදුරුවන්ම හමු වෙන්න. ඉතින් රාහුල හාමුදුරුව උන්වහන්සේව දැක්කලා හරිම ගෞරවයෙන් ආසනයක් පනවනවා පාදෝවණයට පෑන් පිළියෙල කරනවා. ඒ විදියට පිළිගන්නවා. ඔව්. ඒ පිළිගැනීමෙන් පස්සේ තමයි වැදගත්ම දේශනාව පටන් ගන්න. ඔව්. ඉතින් පාදෝවණේ කළාට පස්සේ අර දියබඳුනේ ඉතිරි වෙච්ච වතුර ටිකක් තියෙනවනේ. හ්ම් පොඩි වතුර ප්‍රමාණයක්. ඔව්. පොඩි ප්‍රමාණයක් භාග්‍යවතුන් වහන්සේ ඒක අතට අරගෙන රාහුල හාමුදුරුවන්ට පෙන්නනවා. හ්ම්. අහනවා රාහුල මේ පොඩි වතුර ටික පේනවද කියලා. ඔව්. ඊට පස්සේ වදාරනවා රාහුල යම් කෙනෙක් දැන දැන බොරු කියන්න ලැජ්ජා වෙන්නේ නැත්නම් ඒ කියන්නේ කිසිම ගාණක් නැත්නම් හිතාමතාම බොරු කියන එක ගැන. ඔව් හිතාමතාම එයාගේ ශ්‍රමණ ධර්මය, ඒ කියන්නේ පැවිදි ජීවිතයේ හරය, ශ්‍රාමණ්‍යය අන්න එකට මේ වතුර ටික වගේ හරිම සල්පයි කියලා. හරිම තද උපමාවක් නේද ඒක. ඒ කියන්නේ කෙලින්ම කියනවා ඔයා බොරුවට ලැජ්ජා නැත්තම් ඔයාගේ මුළු පැවිදි ජීවිතේම තියෙන හරයා තොච්චර පොඩ්ඩයි කියලා. හ්ම්. හරේ හීන වෙලා යනවා කියන එක. හරියටම මෙතන ශ්‍රමණ ධර්මය කියන්නේ අර විනය නීති ටික විතරක් නෙවෙයි. නෑ නේද? නෑ. ඒක පැවිද්දෙකුගේ සමස්ත ආධ්‍යාත්මික ප්‍රතිපදාව, ಗುಣධර්ම, සමාධිය, ප්‍රඥාව ඒ ඔක්කොම ටික. ඉතින් බොරුව කියනකට ලැජ්ජා නැති වුණාම ඒ ඔක්කොම ටික හීන වෙලා යනවා කියන එකයි ඒ කියන්නේ. ඒක තව තවත් පැහැදිලි කරනවා ඊළඟ පියවරෙන් නේද? උන්වහන්සේ අර ඉතිරි වතුර ටික විසි කරලා දානවා. ඊට පස්සේ හිස් වතුර බඳුන මුනින් නවනවා. බෙම පෙරලනවා. ඔව් පෙරලනවා. ඊටත් පස්සේ ඒ මුනින් නවපු බඳුන ආයිත් උඩ අතට හරවලා පෙන්නනවා. හිස් බඳුන නේද? හිස් බඳුන. මේ හැම ක්‍රියාවකින්ම යමක් සංකේතවත් කරනවා. අනිවාර්යයෙන්ම. ඒකෙන් පෙන්වන්නේ අර ක්‍රමානුකූල පිරිහීම. මුලින් වතුර ටිකයි තිබ්බේ ඒ ටිකත් විසි කරා. ඒ කියන්නේ අර පොඩ්ඩක් හරි තිබ්බ ශ්‍රමණ ධර්මයක් දැන් විසි කරලා දැම්මා වගේ. ඊළඟට බඳුන මුනින් නැව්වා. ඒ කියන්නේ අර ශ්‍රමණ ධර්මය දැන් සම්පූර්ණයෙන්ම යටපත් කරලා දැම්මා වගේ. ඒක තවදුරටත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකත් ඇත්ත. අන්තිමට හිස් බඳුන උඩ අතට හැරුවා. ඒ කියන්නේ දැන් ශ්‍රමණ ධර්මය කියන එක එතන සම්පූර්ණයෙන් හිස් දෙයක් වෙලා. කිසිම හරයක් නැහැ. ඒ කියන්නේ දැන දැන බොරු කියන්න ලැජ්ජා නැති කෙනාගේ අධ්‍යාත්මික ජීවිතේ අන්තිමට ওই වගේ හිස් වෙනවා කියන එක නේද? හරියටම ඒක තමයි මේ උපමාවේ තියෙන අතිශය බලගතුකම. හරිම සරල දෙයක් වතුර බඳුනක් ඒත් ඒකෙන් කොච්චර ගැඹුරු අර්ථයක් දෙනවද කියලා බලන්න. හිතාමතා කියන එක බොරුවක් වුණත් ඒකෙන් පටන් අරගෙන කොහොමද කෙනෙක් අධ්‍යාත්මිකව පිරිහෙන්නේ කියලා පියවරෙන් පියවර පෙන්නනවා. ඒ බොරුවේ තියෙන බරපතල ගමන. ඒක තමයි මුලින්ම අවධාරණය කරන්නේ. ඔව්. ඒක පැහැදිලි කරලාට පස්සේ තමයි උන්වහන්සේ තවත් බලගත් උපමාවකට යන්නේ. ඒ තමයි අර යුදහස්තියාගේ උපමාව. හ්ම්. මේකත් හරිම රසමත්. ඒ කියන්නේ රජ කෙනෙකුට ඉන්නවලු දක්ෂ හොඳට පුහුණු කරපු යුද්ධයට යන ඇතෙක්. හස්ති රාජෙක්. ඔව් ප්‍රධාන ඇතා. එයා යුද බිමේදී කකුල් වලින්, දල වලින්, ශරීරයේ අනිත් හැම කොටසකින්ම සටන් කරනවා. හැබැයි හැබැයි එක දෙයක් පරිස්සම් කරගන්නවා මුලදී. ඒ තමයි හොඬවැල. හොඬවැල. ඇයි ඒ? හොඬවැල තමයි යතාගේ හරිම සංවේදී තනක්. ඒ වගේම ජීවිතේ වගේ වටින දෙයක්. ඉතින් මුලදී ඒක ආරක්ෂා කරගන්නවා. එතකොට ඇත් ගොව්වා, ඒ කියන්නේ ඇතාව පාලනය කරන කෙනා දන්නවලු මෙයා තාම ජීවිතේ පූජා කරන ලෑස්ති නෑ කියලා. ඒක තමයි කාරණේ. ඒ හොඬවැල ආරක්ෂා කරගන්නවා කියන එකෙන් පේන්නේ ඇතාගේ යම්කිසි සීමාවක් තියෙන ඔයාගේ කැපවීමෙන්. ඒක කොහොමද භාග්‍යවතුන් වහන්සේ අර බොරුවට සම්බන්ධ කරන්නේ? උන්වහන්සේ කියනවා අන්න ඒ වගේ තමයි යම් කෙනෙක් දන දන බොරු කියන ලැජ්ජා වෙන්නේ නැත්තම් එයා ධර්ම මාර්ගයේදී කුසල් දහම්වලදී සම්පූර්ණව කැපවෙලා නැහැ කියලා. ආ, ඒ කියන්නේ එයා තලොමත් මොකක් හරි දෙයක් පරිස්සම් කරගන්නවා වගේ. ඔව්. අර අවංකකම සත්‍යවාදී බව කියන එක අත්හරිනවා කියන්නේ එයා එතන සම්පූර්ණ කැපවීම දෙන්නේ නැහැ. එයාගේ ප්‍රතිපදාවේ යම් සීමාවක් තියෙනවා. ඒක තමයි අර හොඬවැල පරිස්සම් කරනවා වගේ කියන්නේ. හරිම පැහැදිලි. හැබැයි ඊළඟට කතාවේ හැරවුම් ලක්ෂයක් එනවා. ඔව්. මොකද වෙන්නේ? අන්තිමේදී යුද්ධය දරුණු වෙනකොට ඇතා තීරණය කරනවා හොඬ වෙලත් පාවිච්චි කරන්න. අන්න එතන තමයි වැදගත්ම දේ. එතකොට ඇත්ගොව්ව හිතනවා හරි දැන් නම් මෙයා ජීවිතේ පූජා කළා. මීට එහා දෙයක් කරන්න බෑ. මෙයා දැන් ඕනම දෙයකට සූදානම් කියලා. දැන් එතන සම්පූර්ණ කැපවීම තියෙනවා. ඔව්. එතකොට භාග්‍යවත් උන්වහන්සේ ඒක සම්බන්ධ කරනවා හැබැයි අනිත් පැත්තට. කොහොමද ඒක? උන්වහන්සේ කියන්නේ අර හොඬ වෙලත් දාපු ඇතා වගේ නෙවෙයි දැන දැන බොරු කියන්න ලැජ්ජා නැති කෙනා ගැන එහෙම කෙනෙකුට කරන්න බැරි පවක් නැහැ කියලයි වදාරන්නේ. අනේ ඒකනේ තරම් භයානකයි. ඔව් ඒක හරිම තද ප්‍රකාශයක්. ඒ කියන්නේ යම් කෙනෙක් අර සත්‍යවාදී බව කියන එක අත්හැරියොත් ඒකට ලැජ්ජා නැති වුණොත් එතනින් එහාට යාට ඕනම අකුසලයක් ඕනම පාපී ක්‍රියාවක් කරන්න පුළුවන් කියන එක. සීමාවක් නැහැ එතකොට. එහෙනම් අර සත්‍යවාදී බව කියන එක තමයි අනිත් හැම කුසල් ධර්මකටම වගේ පදනම වෙන්නේ. ඒක හරියට ආරක්ෂක වැටක් වගේ ඒක කඩාගත්තම අනිත් ඔක්කොම නරක දේවල් වලට දොර ඇරෙනවා. ඒ නිසා තමයි උන්වහන්සේ අවසානයේ කියන්නේ රාහුලේ නිසා දැන දැන බොරු කියන එක විහිළුවටවත් කරන්න එපා. එහෙම පුරුදු වෙන්න කියලා. විහිළුවටවත් එපා කියලා කියනවා නේද? ඔව්. ඒ තරම් බරපතලකමක් එකේ තියෙනවා. ඉතින් ඔය විදිහට බොරුවේ තියෙන භයානකකම ඒකෙන් වෙන පිරිහීම උපමා දෙකකින්ම පැහැදිලි කරාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ රාහුල හාමුදුරුවන්ට හරිම ප්‍රායෝගික ක්‍රමවේදයක් උගන්වනවා නේද? ඔව්. ඒක තමයි මේ සූත්‍රයේ තියෙන අනිත් අතිශය වැදගත් කොටස. ඒ තමයි තමන්ගේ ක්‍රියාවන් පිරිසිදු කරගන්න හැටි. ඒකට ගෙන උපමාව තමයි කණ්ණාඩිය. කණ්ණාඩිය. කණ්ණාඩිය කිය අපි මොකද්ද කරන්නේ? අපිව බලනවා, අඩුපාඩු හදාගන්නවා, පිරිසිදුද කියලා බලනවා. ඒ කියන්නේ පිරික්සනවා. පච්චවේක්ෂණා කරනවා. ඔව්, පච්චවේක්ෂණා. ඉතින් උන්වහන්සේ කියනවා අන්න ඒ වගේ අපි අපේ කායික වාචසික මානසික කියන ක්‍රියා තුනම කරන්න කලින්නුත් කරනකොටත් කරාට පස්සෙත් පිරික්සලා බලන්න ඕනේ කියලා. හරියටම. ඒක තුන් ආකාරයකින් විමසන්න ඕනේ. අපි උදාහරණයක් විදිහට ගමු කයින් කරන ක්‍රියාවක්. ඒ කියන්නේ කාය කම්මයක්. හ්ම්. ශාරීරික ක්‍රියාවක්. ඔව්. යම් ශාරීරික ක්‍රියාවක් කරන්න කලින් තමන්ගෙම අහන්න ඕනෙලු. මම මේ කරන්න යන ක්‍රියාව මටවත් අනුන්ටවත් එහෙම නැත්නම් මේ දෙගොල්ලන්ටමවත් පීඩාවක් විපතක් වෙනස පවතිනවද? Tamanට අනුන්ට දෙගොල්ලන්ටම ඔව්. ඒක අකුසලයක්ද ඒකෙන් දුකක් ඇති වෙනවද කියලා විමසන්න ඕනේ. හොඳයි. එහෙම විමසලා තේරුනොත් ඔව් මේක අහිතකරයි අකුසලයක් දුක් විපාක දිනවා කියලා එහෙනම් ඒ ක්‍රියාව නොකරෙන්න ඕනේ. කරන්න එපා. කරන්න එපා. හැබැයි විමසලා බැලුවම තේරුනොත් නෑ මේක මටවත් අනුන්තවත් දෙගොල්ලන්ටමවත් විපත පිනිස පවතින්නේ නෑ මේක කුසලයක් සැප විපාක දෙන එකක් කියලා එනම් කරන්න ඕනේ. එහෙනම් ඒ වගේ කාය කර්මය කරන්න කියලා තමයි කියන්නේ. ඒ තමයි පළවෙනි පියවර. කරන්න කලින් විමසීම. ඒක හරිම වැදගත් නේද? ගොඩක් වෙලාවට අපි කරලා ඉවර වෙලානේ පසුතැවෙන්නේ. ඒකනේ. ඉතින් ඊළඟට දෙවෙනි පියවර තමයි කරන අතරතුරේදී විමසීම. ඒ කියන්නේ ක්‍රියාව කරමින් ඉන්නකොටත් බලන්න ඕනද? ඔව්. දිගටම බලන්න ඕනි. මම මේ කරගෙන යන ක්‍රියාව මටවත් අනුන්ටවත් දෙගොල්ලන්ටමවත් විපත පිණිස දුකට හේතු වෙනවද අකුසලයක්ද කියලා. එහෙම කරගෙන යද්දි තේරුණොත් ආ මේක ඇත්තටම අහිතකර පැත්තට යනවා කියලා. එතනින් නවත්තන්න ඕනේ. එතනින් නවත්තන්න ඕනේ. හැබැයි කරගෙන යද්දි තේරෙනවා නම් නෑ මේක හිතකරයි කුසලයක් කියලා. එහෙනම් මේක දිගටම කරගෙන යන්න. හොඳයි. ඒ දෙවනි පියවර. එතකොට තුන්වෙනි එක. තුන්වෙනි එක තමයි ක්‍රියාව කරලා ඉවර වුණාට පස්සේ විමසීම. ආපහු හැරිලා බලන එක. ඔව්. කරපු දේ ගැන ආපහු හිතලා බලන්න ඕනේ. මම මේ කරපු කාය කර්මයේ මටවත් අනුන්ටවත් දෙගොල්ලන්ටමවත් විපත පිනිස දුකට හේතු වුණාද අකුසලයක්ද කියලා. හ්ම්. එහෙම වෙලා තිබුණොත්. එහෙම වෙලා තිබුණොත් Taman කරපු වරද තේරුම් අරගෙන ඒක ශාස්ත්‍රුන් වහන්සේට හරි එහෙම නැත්නම් නෝනති සබ්‍රහ්මචාරීන් වහන්සේලාට හරි ඒ කියන්නේ Tamanගේ ආධ්‍යාත්මික මාර්ගයේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට ගුරුවරුන්ට කියලා ඒක පාපොච්චාරණය කරන්න ඕන ඕනේද? ඔව් ඒක විවෘත කරන්න ඕනේ, හෙලිදරව් කරන්න ඕනේ. මට මෙහෙම දෙයක් වුණා කියලා එහෙම කරලා මම මීට පස්සේ මේ වගේ දෙයක් නොවෙන්න වග බලා ගන්නවා කියලා මතු සංවරයේ පිහිටන්න ඕනේ. ඒ කියන්නේ වැරද්ද හංගන්නේ නැතුව ඒකෙන් පාඩමක් ඉගෙනගෙන ආයෙත් නොවෙන්න වග බලා ගන්න එක. හරියටම. හැබැයි කරපු ක්‍රියාව ගැන පස්සේ බලද්දි තේරුනොත් නෑ මේක හිතකර දෙයක් උනේ කුසලයක් සැප විපාක දෙන දෙයක් කියලා. එතකොට. එතකොට ඒ ගැන ප්‍රීති වෙන්න ඕනේ. ප්‍රමෝදයටපත් වෙන්න ඕනේ. මම හොඳ දෙයක් කරා කියලා සතුටු වෙලා ඒ සතුටත් එක්ක තව තවත් ඒ වගේ කුසල් දහම් වඩන්න ඕනෙලු. හරිම පැහැදිලි. මේ ක්‍රියාවලිය හරිම ක්‍රමානුකූලයි. ඉතින් මේ විදිහටම වචනෙන් කරන ක්‍රියා ඒ කියන්නේ වචී කම්ම වලටත් ඔව් වචී කම්ම වලට සහ මනසින් කරන ක්‍රියා මනෝ කම්ම වලටත් මේ තුන ආකාර විමර්ශනයේ පොදුයි නේද? ඒ විදිහටම පොදුයි. වචනයක් කියන්න කලින් කියනකොට කිව්වට පස්සේ බලන්න ඕනේ හිතන දේකුත් එහෙමයි. යම් අකුසල චේතනාවක් එන්න කලින් එනකොට ආවට පස්සේ බලන්න ඕනේ. හැබැයි අර කරලා ඉවර වුණ අතීතයේ කරපු මනෝ කම්ම ගැන පොඩි වෙනසක් තේනවා නේද? ඔව්. මොකද කාය කර්මයක් හරි වචී කර්මයක් හරි වුණාම ඒක අකුසලයක් නම් අපිට පුරුවන් ශාස්ත්‍රීය වහන්සේට හරි සබ්‍රහ්මචාරීන්ට හරි කියලා පාපොච්චාරණය කරන්න හෙලි කරන්න පුළුවන්. පුළුවන් හැබැයි මනෝ කර්මයක් يعني හිතින් කරපු අකුසලයක් ඒක හැම තව කෙනෙකුට කියලා හෙලි කරන්න බෑනේ. බෑ නේද? ඉතින් ඒ වගේ අතීතයේ කරපු අකුසල මනෝ කර්මයක් ගැන පස්සේ විමසද්දි තේරුනොත් ඒ ගැන තදින් කම්පා වෙන්න ඕනිලු. අට්ටියති. ඒ කියන්නේ අනේ මම මේ කරගත්ත දේ කියලා කම්පාවටපත් වෙන්න ඕනේ, ලැජ්ජාවටපත් වෙන්න ඕනේ හරායති. මම වගේ කෙනෙක් කොහොමද මෙහෙම දෙයක් හිතුවේ කියලා. ඒ වගේම ඒ ක්‍රියාව පිළිකුල් කරන්න ඕනේ. jigucchati. ඒ කියන්නේ ඒක කියන්නේ පස්තවිලි වෙලා ඒක පිළිකුල් කරලා ඔව් පිළිකුල් කරලා මම මීට පස්සේ කවදාවත් මේ වගේ දෙයක් හිතන්නෙත් නෑ කියලා මතු සංවරය පිහිටන්න ඕනේ. හරය එකයි. Tamange ක්‍රියාවේ වගකීම බාර අරගෙන ඒකෙන් පාඩමක් ඉගෙනගෙන අනාගතය හදාගන්න එක. ඉතින් මේ ක්‍රමය මේ නිරන්තරයෙන් විමසලා බලන එක ඒක රාහුලාමතුරුවන්ට විතරක් නෙවෙයි. නෑ නෑ. භාග්‍යවතුන් වහන්සේ පෙන්වාඩේවා මේක විශ්වීය පිළිවිතක් කියලා නේද? හරියටම. උන්වහන්සේ දේශනාව අවසානයේදී ඒක සාරාංශ කරනවා කියනවා රාහුල අතීතේ යම් ශ්‍රමණ බ්‍රාහමණවරු තමන්ගේ කාය කර්ම වචී කර්ම මනෝ කර්ම පිරිසුදු කරගත්තා නම් ඒ මේ විදියට විමසලා බලලමයි අතීතය ආයත් එහෙමයි ඔව් වර්තමානයේ යම් ශ්‍රමණ බ්‍රාහමණවරු පිරිසිදු කරගන්නව නම් ඒත් මේ විදිහට විමසලා බලලමයි. වර්තමාන ආයත් එමයයි. අනාගතයේ යම් ශ්‍රමණ බ්‍රාහමණවරු පිරිසිදු කරගන්නේ ඉන්නවනම් ඒත් මේ විදිහට විමසලා බලලමයි. අනාගතයේ ආයත් එමයයි. ඒ කියන්නේ මේක කාලත්‍රයටම පොදුයි. ඔව් සදාකාලික විශ්වීය පිරිවතක්. පිරිසිදු වීමේ මාර්ගය මේකයි කියලා තමයි උන්වහන්සේ පෙන්වන්නේ. ඒ නිසා තමයි අවසාන වශයෙන් රාහුල හාමුදුරන්ටත් අවවාද කරන්නේ. රාහුල ඒ නිසා ඔයත් ওই විදිහටම විමසා බලබලාම තමයි කයින් කරන දේ, වචනෙන් කියන දේ, මනසින් හිතන දේ පිරිසුදු කරගන්න ඕනේ. එහෙම පුරුදු වෙන්න කියලා. ඒක තමයි පුරුදු කළ යුතු දේ. ඉතින් මේ මුළු සූත්‍රයම ගත්තම මට හිතෙන්නේ ප්‍රධාන පණිවිඩ දෙකක් වගේ ඉස්සමතු වෙනවා. එකක් තමයි අර හිතාමතා දැන දැන බොරු කියන එකේ තියෙන අතිශය භයානකකම. ඔව් ඒකෙන් වෙන අධ්‍යාත්මික විනාශය. හරියට අර වතුර බඳුනේ හිස් වෙනවා වගේ යුදහස්තියාගේ කැපවීම නැති වෙනවා වගේ ඒක එක පැත්තක්. ඒක ඇත්ත. අනිත් පැත්ත තමයි ඒ දොරටු තුනෙන් කය වචනය මනස වෙන ක්‍රියාවන් පිරිසිදු කරගන්න නම් අර කණ්ණාඩියෙන් බලනවා වගේ නිරන්තරයෙන් කරන්න කලින් කරනකොට කරාට පස්සේ කියන අවස්ථා තුනේදීම විමසලා බලන එකේ තියෙන වැදගත්කම. ඒක තමයි ප්‍රායෝගික පිළිවෙත. රාහුල හාමුදුරුවෝත් භාග්‍යවතුන් වහන්සේගේ මේ දේශනාව අහලා බොහොම සතුටු වුණා කියලා සඳහන් වෙනවා. ඔව් උන්වහන්සේ ඒක සතුටින් පිළිගත්තා. මේ ඉගෙන්වීම ඇත්තටම මූලික වෙන්න පැවිදි ජීවිතයට උනත් අපි හැමෝටමත් මේකෙන් හිතන්න දෙයක් ඉතුරු කරනවා නේද? අපි මේ සාමාන්‍ය ගිහි ජීවිතේදී අපේ එදිනෙදා වැඩ කටයුතු වලදී පවුලේ අයත් එක්ක යාළුවොත් එක්ක රැකියාවේදී කරන කියන දේවල් ගැන ඒ වගේම හිතන දේවල් ගැනත්. හ්ම් මෙන්න මේ වගේ කරන්න කලින් කරනකොට කරාට පස්සේ ටිකක් අවංකවම Taman දෙසට හැරිලා බලන පුරුද්දක් ඇති කරගත්තොත් ඒක අපේ තීරණවලට අපේ සම්බන්ධතාවලට අපේ මුළු ජීවිතේටම කොයි වගේ බලපෑමක් කරයිද ඒක නිකමට හිතලා බලන වටිනවනේ